සද්ධාව විදර්ශනා නුවණින් දකිද්දි පිංගතුනේ මම මතක් කළා අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයට ගියා කියලා. බලන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා පිංගතුනේ. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙනවා. බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙච්ච වෙලාවේ අපේ බෝධිසත්වයින් තුල කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඒ ඒ වෙලාවේ ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඉන් පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබලා දෙනවා පිංගතුනි. ඔබ අහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙකුට නියත විවරණ ලබලා දෙද්දී ඒ බෝධිසත්වය තුල කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද පිංගතුනි? ඒ විඳීම් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඒ රැස් වුණා වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඒ තිබුණා වූ රූපයන් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඉන් පස්සේ බලන්න සංසාරයට බහිනවා. අර මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දෙද්දී මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දී කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද පිංගතුනි? ඒ විඳීම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඉන්පස්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නවා. අවසානයේ අර පිරිණිවන් මංචකයේ සැතපුණ වෙලාවේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපකායත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා පිංගතුනි. බලන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකාය ඇති කරගන්න බෝධිසත්වය කොයිසා කැපවීමක් කළාද පිංගතුනි. සාරා සංකල්ප ලක්ෂ ගානක් කැපවීමෙන් ලැබපු ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා. ඒ වගේ මේ සාරා සංකල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා අවබෝධ කොට වදාළ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයටපත් වුණා. දැන් ඔබ S2 පියාගෙන මුලින්ම බුද්ධානුස්සතිය තුල ශක්තිමත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් මෙනෙහි කරන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ අනන්ත වූ බුදු ගුණයන් නුවණින් මෙනෙහි කරන්න. අනන්ත වූ බුද්ධ ඥානයන් නුවණින් මෙනෙහි කරන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මේ අනන්ත වූ බුද්ධ ඥානයන් නුවණින් මෙනෙහි කරන්න. දැන් බුද්ධානුස්සතියෙන් ඔබේ ජීවිතේ පිරිලා පිංගතුනි. දැන් ඔබ හිතන්න ඔබ නිරේතුරුව බුද්ධානුස්සතිය පුහුණු කරන කෙනෙක් කියලා. ඔබ බුද්ධානුස්සතිය පුහුණු කරලා ඔබ চিරාත් කාලයක් දීර්ඝාෂයතුව ජීවත් වෙලා දැන් මැරෙන වෙලාව එනවා පිංගතුනි. මැරෙන වෙලාවේ අවසාන චුතිසිතට එක පාට ඔබ බුද්ධානුස්සතිය පුහුණු කිරීම නිසා බුදුරජාණන් වහන්සේගේ රූපකාය මැවිලා පේනවා පිංගතුනි. නැත්නම් එක පාට ඔබට බුදු ගුණයක් බුද්ධ ඥානයක් සිහිපත් වෙනවා. ඒ සිහිපත් වෙන මොහොතේම මොකද වෙන්නේ? ඔබ සුගතියේ උප්පත්තියක් ලබනවා පිංගතුනි. එච්චරයි ඊට වඩා දෙයක් නැහැ. නමුත් ඒ ලැබුවා වූ සුගතියේ උපත අනිත්‍ය වූ දෙයක් පිංගතුනි. ඔබ ආයිමත් කවදා හරි සතර අපායන්ට ඇදගෙන වැටෙනවා පිංගතුනි. ඒ නිසා ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න. සද්ධාව විදර්ශනා නුවණින් දකිද්දී මුලින්ම ඔබ බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගෙන ඊළඟට ඔබ නුවණින් දකින්න අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පැවතියා ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් හිටියා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිණිවි ගියා කියන කාරණේ දකින්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ හිටියා. ඒ සෑම කෙනෙක්ම අනිත්‍යභාවයටපත් වුණා කියලා නුවණින් දකින්න. අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් පිරිණිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න. අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානයත් පිරිණිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත් වුණා නුවණින් දකින්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී කහපාට නූලක් විතරක් බැඳගත්තේ කාසාය කණ්ඨකලාගේ ලෝකයේ නුවණින් දකින් අන්න බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දැක්ක වෙනවා පින්වත්නි. එතෙන්දී ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන ඒ උතුම් ධර්මතාවයන්ට බැඳී යන්නේ නැහැ පින්වත්නි. එතෙන්ට බැඳී ගියොත් සුගතිය උපතක් කිසිම කතාවක් නැහැ. මොකද ඔබ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී මේ බුද්ධානුස්සතිය උපාදානය කරගෙන අප්‍රමාණ සුගතියේ සැප විඳලා තියෙනවා පින්වතුනි. නමුත් ඒ සුගතියේ සැපය අනිත්‍ය වූ ධර්මතාවයක්. ඒ නිසා නිරේතුරුවම මේ බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා අතුරුදහන් වුණා වගේ මේ ගෞතම ශාසනයත් කවදා හරි අතුරුදහන් වෙනවා අනිත්‍ය වූ ධර්මතාවයක්. අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පිරිණිවි ගියා වගේම ගෞතම බුදුරජාණන් වහන්සේත් පිරිණිවී ගියා අනිත්‍ය වූ ධර්මතාවයක්. අතීතේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස කෝටි ප්‍රකෝටි ගාණක් අතුරුදහන් වෙලා ගියා වගේ වර්තමානයේ වැඩ සිටින මහා සංඝරත්නයත් අතුරුදහන් වෙලා යනවා අනිත්‍ය වූ ධර්මතාවයක්. එනම් මේ අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් දැකීමයි විදර්ශනා නුවණ පිංගතුනි. ඒ නිසා නිරේතුරුවම මුලින්ම අමූලිකා සද්ධාව අඳුන ගන්න. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සද්ධාව ශක්තිමත් කරගන්න. සද්ධාව ශක්තිමත් කරන්නේ නැතුව සද්ධා විදර්ශනා නුවණින් දකින්න යන්න එපා පිංගතුනි. ඒ නිසා සද්ධාව තුළ ශක්තිමත් වෙලා ඊළඟට සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න. දැන් ඔබ සද්ධාව තුල ජීවත් වෙන කෙනෙක් නම් මැරෙන වෙලාවේ එකපාරට ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපකාය සීපත් වෙලා ඔබ ඒ ආස්වාදයේ තුල ඉඳලා සුගතියේ උපතක් ලබනවා. නමුත් ඔබ සද්ධාව විදර්ශනා නුවණින් දැකලා පුරුදු කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අරමුණු වුණත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියන කාරණය ඔබ දකිනවා පින්වතුනි. ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලායි උප්පත්තිය ලබන්නේ. දැන් මට මේ මොළා මේ මොහොතේ එකපාරට බුදුරජාණන් වහන්සේගේ රූපය සිහිපත් වුණොත් ඊළඟ චිත්තය සකස් වෙන්නේ අර පිරිණිවන් මංචකේ විසිරීලා තියෙන අලු ටික ධාතුන් වහන්සේලා ටික සිහිපත් වෙලා පිංගතුනි. ඊළඟ චිත්තය සකස් වෙන්නේ ඒ ධාතුන් වහන්සේලාත් අනිත්‍යයි කියන චිත්තය සකස් වෙලා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන මේ උතුම් ධර්මතාවයන් අනිත්‍යයි කියලා දකින්න බය නම් කවදාකවත් අපිට සෝවාන් ඵලයටපත් වෙන්න බෑ පිංගතුනි. මොකද මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙන්න. සද්දා වීර සති සමාධි ප්‍රඥා සම කරගන්න ඕනේ. එහෙනම් සද්ධාම වැඩෙන්න ඕනේ මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු කරගෙන පිංගතුනේ. අපි මේ ප්‍රඥාව මෝදු වෙන්න නම් අනිවාර්යයෙන්ම සද්ධාව විදර්ශනා නුවණින් දකින්නම වෙනවා. අපි සද්ධාව විදර්ශනා නුවණින් දකින්න බය වෙන මොහොතක් පාසා මේ පැත්තෙන් ප්‍රඥාව කියන වැඩි ඉන්ද්‍රිය වැඩිම දුර්වල වෙන අයන් පිංගතුනේ. ඒ නිසා අපි හැමදාම සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ හිර වෙලා ඉන්නයි අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා ආමූලිකා සද්ධාව හඳුනගන්න, කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධාර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සද්ධාව ශක්තිමත් කරගන්න, සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. එතනයි අතල සද්ධාව පිංගතුනේ.